ඉද බික්ඛෝ අප්‍රමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරන්තෝ පුසෙය්‍ය චිත්තස්ස ඒකග්ග තන්ති වන්දනීය පූජනීය ගරුතර අපේ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේත් සූත්‍ර ධර්ම විවරණ තුලින් ඊටාම වටිනා කියන සූත්‍ර ධර්මයක් පිළිබඳව තථාගත බුද්ධ වචනයක් පිළිබඳව සාකච්ඡා කරන්නට දේශනා කරන්නට සූදානම් වෙන අවස්ථාව. පින්වත්නි අපි මේ ධර්ම ශ්‍රවණ කටයුතු ඊළඟට බණ භාවනා කටයුතු ඊළඟට සීලාදී ගුණ ධර්ම අපේ ජීවිතයට එකතු කර ගැනීම මෛත්‍රී කරුණාව පුරුදු පුහුණු කිරීම වර්ධනය කිරීම ආදී මේ හැම කාරණාවක්ම सिद्ध කරන්නේ මේ පංච උපාදානස්කන්ධය දුකක් නිසා මේ පංච උපාදානස්කන්ධ ධර්මයෙන් සදහටම නිදහස් වෙන්න ඕන නිසා යම් කිසි අවස්ථාවක ගියක් ගිනි ගන්නවා නම් ඒ ගිනි ගැනීමත් එක්කම ඒ නිවසේහි තියෙන ඇඳ පුටු මේස බිත්ති ආදී මේ හැම දෙයක්ම දැවෙනවා ගියක් ගිනි ගන්නකොට ඒ ගේ ඇසුරු කොට තියෙන හැම දෙයක්ම ගිනි ගන්නවා. මේ පංච උපාදානස්කන්ධය කියන්නේත් ගයක් වගේ. ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, අප්‍රියන් හා එකට ජීවත් වීමේ ගින්න, ප්‍රිය අය වෙන්වීමේ ගින්න, කැමති දේ නොලැබීම තුල හිතේ ඇතිවෙන දුක් ගින්න ආදිය විතරක් නෙවෙයි ලෝභ ගින්න, දේශ ගින්න, මෝහ ගින්න කියන මෙන්න මේ විදිහට 11 ආකාරයක ගින්නකින් මේ පංච උපාදානස්කන්ධය හැම මොහොතකම දැවෙනවා, දැවෙනවා, පිච්චෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් යම් කිසි වෙලාවකට වෙලාවක යම් කිසි කෙනෙකුට කේන්තියක් ඇති වුණොත්, තරහවක් ඇති වුණොත්, ඒ තරහ කියන ගින්න හටගන්නවත් එක්කම මේ රූපය ගිනියම් වෙනවා. ඒ වගේමයි ඒ උපදින වේදනා දුක්සහගතයි. ඊළඟට උපදින සංඥා සංඛාර විඥානාදියත් දැවීම සහගතයි. එතකොට පංච උපාදාන ස්කන්ධය කියන්නේ පින්වත්නි හරියට ගිනි ගන්න ගයක් වගේ. එක කාරණාවක් හින්දා ගින්න නැති වුණත් පංච උපාදාන ස්කන්ධ ධර්මයෝම ඒ ගින්න නිසා මොකද වෙන්නේ? දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. මේක හරියටම තේරුම් ගත්තොත් මේක හරියටම දැනුනොත් ඒ පිළිබඳව හැම මොහොතකම අපට සිහියක් නුවණක් තිබුණොත් නැවතනම් මෙහෙම පංච උපාදානස්කන්ධයක් පතන සිතුවිල්ලක් ඇති වෙන්නෙම නැහැ. යම් කිසි කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධ ධර්මය ගැන මේ දැනුම මේ නුවණ ඇති වෙලා මේ ගිනි ගන්නා ගයක් බඳු පංච උපාදානස්කන්ධයෙන් මට නිදහස් වෙන්න ඕන කියන සංකල්පය ඇති වුණාට පස්සේ තමයි එයා ප්‍රතිපත්තියට යොමු වෙන්නේ. අද දවසේ අපි දේශනා කරන්න සූදානම් වෙන්නේ අන්න එහෙම පංචපාදානස්කන්ධ ධර්මයේ දුක දැනিলা මේ දුකෙන් නිදහස් වෙන්න තදහස් ඇති කරගත්ත අයට බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක්. දේශනාවේ නම දන්ත භූමි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන 125 වැනි සූත්‍ර ධර්මය. දන්ත භූමි සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න කෙනා ඇතකුට සමාන කරලා. ඇතකුට සමාන කරලා මේ පංච උපාදානස්කන්ධ ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වීම තමයි මේ සූත්‍ර දේශනා පුරාවටම ක්‍රමානුකූලව ගලාගෙන යන්නේ. පින්නදි මේ දේශනාවට මුල් වෙලා තියෙන්නේ එදා තථාගතයන් වහන්සේ වැඩ වාසය කළ තියෙන්නේ රජගහනුවර කලන්දක නිවාප කියන වනයේ. තථාගතයන් වහන්සේ ඒ වනේ වැඩ වාසය කරද්දී අචිරවත කියලා සාමණේරයන් වහන්සේ නමකුත් ඒ ආසන්නයේ වාසය කරලා තියෙනවා. මේ අචිරවත කියලා සාමණේරයන් වහන්සේ හමු වෙන්න ජයසේන කියලා රාජ කුමාරයෙක් ඇවිල්ලා තියෙනවා. අචිරවත කියන ස්වාමීන් වහන්සේ හමු වෙන්න ජයසේන කියන මේ රාජ කුමාරයා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. සුතම් මේතම් බෝ අග්ගි වෙස්සන ඉද බික්ඛු අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ කුසෙය්‍ය චිත්තස්ස ඒකග්ගතಂತಿ මේ කුමාරයා මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ භික්ෂූන් වහන්සේ ශ්‍රාවකයා අප්‍රමාදීව ප්‍රමාද වෙන්නේ නැතුව කෙලෙස් තවන වීරය ඇතිව එන ආරබ්ධ වීරයෙන් යුතුව භාවනා කරමින් ධ්‍යාන සමාපatti ලබන්නේ යයි මා අසන ලදී. මේ ශාසනය තුළින් සාමින් වහන්සේලා කෙලෙස් තවන වීරයෙන් යුක්තව අප්‍රමාදීව භාවනා කරලා ධ්‍යාන සමවැදීම් වලට යොමු වෙනවා කියලා තමන් අහලා තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කරලා තියෙනවා සාමින් වහන්සේක ඇත්තන්ද කියලා. ඊට පස්සේ අචිරවත සාමණේරයන් වහන්සේ මොකද කරන්නේ? ඒක සත්‍යයක් කියලා මේ ජයසේන කුමාරයා සඳහන් කරනවා. ජයසේන කුමාරයා පින්නන්ති ඊට පස්සේ මේ සාමීන් වහන්සේට ආරාධනා කරනවා සාමීනි මේ ආතාපන වීර්යෙන් යුක්තව ඊළඟට මේ විදිහට භාවනා කරලා ධ්‍යාන සමාපatti වලට යොමු වීම ඇත්තක් නම් ඒ සත්‍ය මට තේරුම් කරලා දෙන්න කියනවා. අචිරවිත සාමණේරයන් වහන්සේ මොකද කරන්නේ? තමන් වහන්සේට තේරෙන විදිහට මේ කාරණාව තේරුම් කරලා දෙනවා. හැබැයි ඒ සාකච්ඡාව අවසානයේදී ජයසේන කුමාරයාට මේ ධානවලට සමවැදීම පිළිබඳව විශ්වාසයක් ඒ ධර්මපරියාය ගැන ඇදහිීමක් ඇති උනේ නැහැ. එතුමා සඳහන් කරනවා අභෝහන්සේ සඳහන් කරන මේ කෙලස්ථාන වීර්යත්ව භාවනා කරලා ධාන සමාපත්තියට සමවැදෙනවාය ධ්‍යාන සමාපatti ලැබනවාය කියන මේ කාරණා මම පිළිගන්නේ නැහැ කියලා. ජයසේන කුමාරයා මොකද කරන්නේ? අපහැදීමෙන් බැහැරවල යනවා. අතිරෝත සාමණේරයන් වහන්සේ මොකද කරන්නේ? මේ කාරණා තථාගතයන් වහන්සේට කියලා සිහිපත් කරනවා. ජයසේන කුමාරයා මගේ ළඟට ඇවිල්ලා මේ විදිහට ධ්‍යානවලට මේ විදිහට උත්සාහයෙන් ඊළඟ අප්‍රමාදීව සමවැදෙන්න පුළුවන් කියලා පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහුවා භාග්‍යතුන් වහන්සේ මම ඉතින් මට පුළුවන් විදිහට තේරුම් කරලා දුන්නා හැබැයි ඒ අය කාරණා පිළිගත්තේ නැහැ ඊට පස්සේ පින්නන්ති තථාගතයන් වහන්සේ හරි ලස්සන කාරණාවක් කියනවා ජයසේන කුමාරයාගේ තියෙන ලක්ෂණය ඒ ජයසේන කුමාරයා තුලින් මේ ලෝකයේ තුල ඉන්න කෙලෙස් සහගත සියලුම සත්‍යෝ පින්වත්නි තමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් අචිරවත ජයසේන කුමාරයා කියන්නේ කාමයන් සමග ජීවත් වෙන කෙනෙක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කාමයේහි ඇලී ගැලී සිටින කෙනෙක්. ජයසේන කුමාරයා කියන්නේ. කාමයේහි ඇලී ගැලී සිටිනවා කියන පින්නක් අපි හිතමු අසුචි ගොඩක පණුවෙක් ඉන්නවා. මේ අසුචි ගොඩේ ඉන පණුවා යම් කිසි කෙනෙක් ටිකක් අරගෙන ඉවත් කරන්න හැදුවොත් මොකද කරන්නේ? එයා ලොකු උත්සාහයක් ලොකු වෑයමක් දරනවා ඒ අසුචි ගොඩම නැවත නැවත නැවත නැවත අල්ලගන්න. යම් කිසි විදියකින් මේ පණුවා එළියට දැම්මාද ආපහු ඇදලා යන්නේ අර අසුචි ගොඩටමයි. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ මේ කාමයන්ට ඇලී ගලී ගිය සත්වයොත් අසුතියෙහි වාතය කරන පණුව වගේ ඒ කාමයෝම අල්ලගෙන උපාදාන කරගෙන මම්මගේ කරගෙන ජීවත් වෙනවා. යමෙක් ඒකෙන් ඉවත් කරන්න හැදුවත් එයාට පේන්නේ ඒ කෙනා තරහකාරයෙක් විදියට. ඉතින් අන්න ඒක තමයි මේ ජයතෙරු කුමාරයාගේ ලක්ෂණයක් කියනවා කාමයේහි ඇලී ගැලී සිටින කෙනෙක්. ඊළඟට දේශනා කරන පින්වත්නි දෙවැදෑරුම් කාම මැද්දේ වාසය කරන කෙනෙක්. දෙවැදෑරුම් කාම කියන්නේ මොකද්ද? දෙවදෑරුම් කාම කියන්නේ වත්තු කාම සහ ක්ලේශ කාම. ඒ කියන්නේ රාග දේශ මොහ ආදරය ආදී ක්ලේශ ධර්මයන්ගේ සහ වත්තු කාම කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන. ඔන්න ඔය වස්තුකාම ක්ලේශකාම මධ්‍යයෙහි වාසය කරන කෙනෙක්. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපේ වචනේ අදටත් ගැලපෙනවනේ. මේ වස්තුකාම ක්ලේශකාම මැද ගිරිල ජීවත් වෙන කොච්චර මේ ලෝකයේ තුල ඉන්නවද? ඉතින් එවැනි පිරිසක් අතරට දහම් කාරණාවක් ඇතුල් කළොත් මොකද වෙන්නේ? සමහර විට විහිළුවට ගන්න පුළුවන්. සමහර විට hina වෙන්න පුළුවන්. දැන් අපේ සමාජයේ සමහර අය ධර්මකාමී ධර්මයට කැමති සමහර තරුණ දරුවන් අතර ලොකු ප්‍රශ්නයක් ඕක. ඒ දරුවෝ යම්කිසි ආයතනයක රැකී ආරක්ෂා කරනවා නම් එහෙම නැත්නම් ඒ දරුවෝ යම්කිසි සමාජගත වෙලා යම්කිසි කටයුත්තක යෙදෙනවා නම් එවැනි තැනකදී මේ කාමයන්ට ඇලී ගලී වාසය කරන තමන්ගේ එකට වැඩ කරන අය හෝ එකට ඒ කටයුතු කරන යහළුවන්ට ධර්මකාරණාවක් ඉදිරිපත් කළොත් එහෙම ඒවයි තියෙන භයානකම හෝ ආදීනව මතක් කරලා අමුතු විදියට එයා දිහා බලන්නේ. එයාව සමහරට කොන් කරන කොන් වෙන මට්ටමකටපත් වෙන්න පුළුවන්. සමහරට ඒ ධර්මකාරණාවට කවුරුත් එකතු වෙලා හයියෙන් hina වෙන්නත් පුළුවන්. එතකොට මේ වස්තුකාම ක්ලේශකාම මැදේ ජීවත් වෙන අයගේ ස්වභාවය එහෙමයි. ධර්මය එයාලට විහිළුවක් වගේ. ධර්මයේ හැසිරෙන කෙනත් එයාලට විහිළුවක් වගේ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයන් වළඳමින් කාම විතර්කයන් විසින් ආහාර කොට ගන්නා ලද මේ ජයසේන කුමාරයා කියන්නේ මේ කාම විතර්කයන් විසින් ආහාරයට ගත්ත ජීවිතයක්. බලන්නේ උපමාව පින්නත් නේ. කියන්නේ සර්පේ හරියට මැඩියෙක් ගොදුරු කරගත්තා වගේ කාම විතර්ක විසින් මේ ජීවිතේ ගොදුරු කරගෙන තියෙන්නේ. කාම විතර්කයන් විසින් ආහාර කොට ගන්නල ජීවිතයක් තමයි ජයසන කුමාරයාට තියෙන්නේ. එහෙමයි මේ ලෝකෙ කොච්චර ඉන්නවද? කාම විතර්ක, කාම සංකල්පනාවල ගොදුරක් වෙලා. කාම සංකල්පනාව ඒ ජීවිතේ දවසින් දවස දවසින් දවස ආහාරයට ගනිමින් විනාශ මුඛයට අරගෙන යනවා. සර්පේකට ගොදුරුන මැඩියාට මොකද වෙන්නේ? ඉස්සෙල්ලා කකුල ඇතුළට ඇතුළට දා ගන්නවා ඊළඟ අනිත් කකුලත් ඇතුළට දා ගන්නවා ඔළුවක් දා ගන්නවා මේ විදිහට මුළු ශරීරයේම ගිල ගන්නවානේ අන්න වගේ තමයි මේ කාම විතර්කයන් කාම සංකල්පන ඔස්සේම ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට යන අයට මොකද වෙන්නේ අන්තිමට ඒ කාම විතර්ක විසින්ම ගිලගත්ත ජීවිතයක් බඩපත් වෙනවා ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ජයසේන කුමාරයා කාම පරිදාහයෙන් දැවෙන්නේ ඒ කාම සංකල්පනාවල ජීවත් වෙන කෙනා දැන් රාග අරමුණක වාසය කරන කෙනා සීතල දියක බැස්ස වගේ නෙවෙයිනේ පින්නත්නේ. රත් වෙච්ච වතුරක බහව කෙනෙක් වගේනේ. ඒ රාගය තුළ පරිදාහය තියෙනවා. ඒ කියන්නේ දැවෙන ගතිය, පිච්චෙන ගතිය. ඒක මේ රූපේටත් බලපාන පිච්චීමක්. ඒ කියන්නේ හිතයි කයයි දෙකම මේ පංච උපාදානස්කන්ධ ධර්මයේම රාගය නිසා මොකද වෙන්නේ? කාමයන් නිසා දැවෙනවා, තැවෙනවා. ජයසේන කුමාරයා එහෙම කෙනෙක් කියනවා. ඊළඟට සඳහන් කරන පින්නති කාම පරිේශණයේ උත්සුක වූයේ. මේ ජයසේන කුමාරයා කාම පරිේශණය කියන්නේ කාම වස්තු හොයන කෙනෙක්. හොයනවා. ඒ කියන්නේ ප්‍රියමනාප රූප හොයමින්, ශබ්ද හොයමින්, ගන්ධ රස ස්පර්ශ හොයමින් දැන් පින්නත් සමහර අය සමාජයේ වන්දනා ගමන් යනවා. ඒ වගේම සමාජයේ තව තියෙනවා විනෝද ගමන් කියලා එකක්. වන්දනා ගමන තුළ බලාපොරොත්තු වෙන්නේ සදැහැති බව වර්ධනය කරගන්න. විනෝද ගමන තුල සිද්ධ වෙන්නේ කාම පරිේෂණය කියන එක. ඒ කියන්නේ කොහේට හරි ගිහිල්ලා කොහේ හරි පරිසරයක තියෙන යම්කිසි රූප ටිකක් බලනවා. ශබ්ද ටිකක් අහනවා. ගන්ධ රස ස්පර්ශ ටිකක් විඳිනවා. සමහර අය ගමින් ගමට ගමින් නගරයට විතරන්නේ සමහර අය රටින් රටටත් යනවා. ඒ කියන්නේ යාළ මේ දැන් වර්තමාන සමාජය තුල තියෙන තාක්ෂණ දියුණුවත් එක්ක යාළ බලනවා, යාළ හොයනවා. කාම් පරිේශණය කියන්නේ ඒකයි. යාළ හොයනවා ඉන්දියාවේ මොනවද බලන්න තියෙන්නේ? ඇමරිකාවේ මොනවද බලන්න තියෙන්නේ? ඊළඟට අයිස්ලන්තේ මොනවද බලන්න තියෙන්නේ? ඕස්ට්‍රේලියාව මොනවද බලන්න තියෙන්නේ? සිංගප්පූරුවේ මොනවද බලන්න තියෙන්නේ? අන්න ඒව පිළිබඳ නිමිති අරගෙන ඒව පිළිබඳ හොයලා ඊට පස්සේ විඳගන්න රටින් රටට යනවා. කාම පරිේශණය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්නත් අචිරවත ජයසේන කුමාරයාත් මෙන්න මේ ලක්ෂණ තියෙන කෙනෙක්. කාමයේ ඇලී ගැලී සිටින ඊළඟ වස්තුකාම ක්ලේශකාමයන්ගේ මැද දැසගෙන සිටින ඊළඟ කාමයන් වළඳමින් කාම විතර්කයන් විසින් ආහාර කොටගත් ස්වභාවයෙන් යුක්ත ඊළඟ කාම පරිදාහයෙන් යුක්ත ඊළඟ කාම පරිේෂණයකින් යුක්ත ඒ කාම පරිේෂණයටම උත්සාහ කරන කෙනෙක් තමයි ජයසේන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචිරවත එයාට කාමයෙන් වෙන්න දත යුතුය කාමයෙන් වෙන්න දැක්ක යුතු කාමයෙන් වෙන් වී පැමිණිය යුතු කාමයෙන් වෙන් වී ප්‍රත්‍යක්ෂ කළ යුතු යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ කවදාවත් එයාට දැනගන්න බෑ දැක ගන්න බෑ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පින්නත් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචිරවත තරුණ ඇතුන් ඉන්නවා ඊළඟට තරුණ අශ්වයන් අශ්වයන් ඉන්නවා. ඊළඟට තරුණ ගවයන් ඉන්නවා. මේ තරුණ ඇතුන් හෝ මේ තරුණ ගවයන් හෝ මේ තරුණ අශ්වයන් හෝ නොහික්මුණු අය නම් අදාන්තයෝ නම් දාන්තය නෙවෙයි අදාන්තයෝ නම් අසංවරය නම් අශාන්තය නම් මේ අශාන්ත ඇතුන්ට අශාන්ත ඊළඟට මේ ගවයින්ට අශාන්ත අශ්‍රයන්ට හික්මිලා ගමනක් යන්න පුළුවන්ද කියලා අහනවා. මේ අශාන්ත එහෙම නැත්නම් නොහික්මුණු ඇතුන්ට අශ්වයන්ට ඊළඟට ගවයන්ට හික්මිලා ගමනක් යන්න පුළුවන්ද කියලා අහනවා. දැන් පිනතෝ හිතන්න කැලේක ඉන්න ඇතෙකුට පුළුවන් ද කරඬුවක් කරමත තියාගෙන යන්න පිටමත තියාගෙන යන්න එයාට බෑ මොකද එයා අශාන්ත කෙනෙක් ඒ වගේ බුදුරජාණන් වහන්සේ විමසනවා මේ අශාන්ත සතෙකුට පුළුවන් ද සාන්ත ගමනක් යන්න. එතකොට මේ සාමින්නාන් සඳහන් කරන භාගතුන් වහන්සේ ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ කියනවා. කාමයන්ගෙන් අශාන්ත වෙච්ච මනසක් තියෙන කෙනෙකුට මේ ධාන පිළිබඳව ධාන පිළිබඳව දැනගන්න බෑ. ධාන පිළිබඳව දැක ගන්න බෑ. ඊළඟට ඒ ධාන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කරගන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි අචිරවත මිතුරන් දෙදෙනෙක් ඉන්නවා. මේ මිතුරන් දෙදෙනා මොකද කරන්නේ? ගමනක් යනවා. වනයක් මැදින් යම් කිසි දුර ගමනක් යනවා. දුර ගමනක් යනකොට මෙයාලට හම්බුනවා විශාල පර්වතයක්. එක යාළුවෙක් මොකද කරන්නේ පින්වත්නි මේ පර්වතයට අමාරුවෙන් නගිනවා. අමාරුවෙන් නැගලා නැගලා නැගලා ඉහළටම ගිහිල්ලා හිට ගන්නවා. එතකොට මෙයාට මොකද වෙන්නේ? මෙන්න මෙයාට පේනවා හතර වටේටම ආරාම. ඊළඟට මෙයාට පේන්න පටන් ගන්නවා බලන බලන පැත්තේ ලස්සනට වනාන්තරය. ඊළඟට ලස්සන දිය ඇලේ. ලස්සන පොකුණු මෙයාට පේනවා. මෙයා මොකද කරන්නේ? පහළ ඉන්න යාළුවට කියනවා මට ලස්සන පොකුණු පේනවා. මට ලස්සන වනාන්තරයක් පේනවා. මට ලස්සන ලස්සන ආරාම පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විමසන වචිරවතගෙන් ඒ අර බිම ඉන්න යාළුවා පර්වතයේ උඩ ඉඳගෙන ඒ යාළුවා කියන කාරණාවක් තියෙනවා නම් ඒ කාරණාව අදහයිද කියලා අහනවා. එයා ඒක ප්‍රත්‍යක්ෂ කොට අදහන්නේ නැහැ. මොකද එයාට අර විශාල පර්වතයෙන් වැහිලා තියෙන්නේ. පොකුණු, දියෑලි, ඊළඟට ආරාම, වනාන්තරය. හැබැයි යම්කිසි මොහොතක අර මිත්‍රයා මොකද කරන්නේ ගල උඩ ඉන්න පර්වතයේ උඩ ඉන්න මිත්‍රයා පර්වතයෙන් බැහැලා අර පර්වතේ නැග ගන්න බැරි තමන්ගේ යහළුවට අත දීලා අමාරුවෙන් අමාරුව මොකද කරන්නේ ඒ පර්වතයේ මුදුනට මේකගෙන ගිහිල්ලා පර්වතයේට වැහිලා තිබුණු ප්‍රදේශය පෙන්නුවොත් අන්නයා දැනගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න ඇත්තටම ආරාම තියෙනවා ඇත්තටම දියැලි තියෙනවා ලස්සන පොකුණු තියෙනවා ලස්සන වනාන්තරයක් තියෙනවා කියලා පින්නත් අචිරවත ජයසේන කුමාරයා කියන්නේ. කාමයන්ගේ ඇලි ගැලී සිටින සත්වයා කියන්නේ. අර පර්වතය පාමුලින්න පුරුෂයා වගේ කියනවා. අවිද්‍යාව විසින් එයාලගේ ජීවිතේ වහගෙන ඉන්නේ. එයාලට එතකොට මේ ප්‍රථම ධානය ගැන තේරෙන්නේ නැහැ. එයාලට ඒක දැක ගන්න බෑ. ද්විතිය ධානය දැනගන්න බෑ. දැක ගන්න බෑ. තතිය ධානය දැනගන්න බෑ. දැක ගන්න බෑ. චතුර්ථ ධ්‍යාන දැනගන්න බෑ දැක ගන්න බෑ. අභිඥා අෂ්ට සමාපatti දැනගන්න බෑ දැක ගන්න බෑ. ඇයි? අවිද්‍යාව විසින් එයාලගේ ජීවිත වෙලාගෙනම තියෙන නිසා. පින්නත් පින්නතට මතකද අර ලස්සන සූත්‍ර ධර්මයක් තියෙන බෝධිරාජ කුමාර සූත්‍රය. ඒ වගේම තියෙනවා තව සූත්‍රයක් මහා සත්‍යක කියලා සූත්‍රයක්. ඔන්න ඔය දේශනා දෙකේ තියෙන ලස්සන උපමාවක් පින්වත්ටි යම්කිසි මොහතක වතුරේම තියෙන දිය දණ්ඩක් තියෙනවා. ඒ දණ්ඩ තියෙන්නේ වතුරේමයි. ඒ වතුරේම තියෙන දණ්ඩේ යම්කිසි පුරුෂයෙක් වර්තනා ලීය කියලා කියන්නේ පින්නත්නි ගිනි මතු කරගන්න දණ්ඩක ගාන අනිත් ලීයට. ඒකට කියනවා වර්තනා ලීය කියලා. යම්කිසි පුරුෂයෙකුට ගින්දර අවශ්‍ය වෙලා මෙයා මොකද කරන්නේ? අර ජලයේම තියෙන ජලයේම තියෙන ඒ දඬුව අරගෙන ජලයේම ඉඳගෙන අර වටනාලිය අතුල්නවා. එයාට කවදාවත් වින්දන මතු කරගන්න බෑ. අන්න ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යකට කියනවා යම් කිසි කෙනෙකුගේ හිතයි කයයි දෙකම හිතයි කයයි දෙකම කාමයන්ගේම නම් තියෙන්නේ. එයාට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඊළඟට යම්කිසි කෙනෙක් මොකද කරන්නේ අර ජලයේ තියෙන ලී දණ්ඩ ගොඩට ගේනවා හැබැයි ඒ ගොඩට ගෙනාවු ලී දණ්ඩේ වතුර උරාගෙන තියෙන අවස්ථාවෙම වට්ටනාලීය අතුල්ලමින් ගින්දර මතු කරගන්න උත්සාහ කරනවා එතකොට තෙත දඬුවක කොච්චර අර වට්ටනාලීය අතුල්ලුවත් ගින්දර එන්නේ අන්න ඒ වගේ කියන සමහර අය කයෙන් කාමයන්ගෙන් ඈත් වෙනවා දැන් පොයට සීල් සමාදන් වෙද්දී ඕක නෙවෙන්නේ. දැන් ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී බොහෝ අය කයනොත් හිතනොත් කාමයන් තුල කාමයන් එක්කම ජීවත් වෙනවා. ඒක හරියට අර වතුරේ තියා වතුරේ තියෙන දණ්ඩ වගේ. ඊට පස්සේ යම්කිසි සමහර අය මොකද කරන්නේ? පොය දවසට ආරාමයකට යනවා. එතකොට මොකද වෙන්නේ? කය කාමයන්ගෙන් ඉවත් කරගෙන ඒ හිත හිතට දරුවෝ මතක් වෙනවා හිතට බලපු දේවල් මතක් වෙනවා හිතට අහපු දේවල් මතක් වෙනවා හිතට විඳපු දේවල් මතක් වෙනවා එතකොට එයාට අවබෝධයකට යන්න බෑ අන්‍යගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන සත්‍යකට අර ගොඩ දාපු යම් කිසි ලීයක් තියෙනවා නම් තෙත සහිත ඒ තෙත සහිත ලීයේ වටනාලිය කොච්චර ඇතිල්ලුවත් ගින්දර උපදින්නේ නැහැ වගේ කියනවා කය විතරක් කාමයන්ගෙන් බේරගෙන මදි හිතත් කාමයන්ගෙන් බේර ගන්න ඕන අන්න ඒ වගේ දෙයක් තමයි පින්නත් මෙතන සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් මේ ලෝකයේ මේ ජයසේන කුමාරය හරි යම් කිසි කෙනෙක් මේ කාමයන්ගෙම ඇලී ගලී වාසය කරනවා නම් ඒ දෙවදෑරුම් කාමයන් මැදේම ජීවත් වෙනවා නම් ඒ කාම විතරකම කාම විතරකයන් විසින්ම අනුභව වෙන ජීවිතයක් අරගෙන යනවා නම් කාම පරිේශනාදිය තියෙනවා නම් අන්න එයාගේ ජීවිතය අර අර මහා පර්වතයකට විශාල ප්‍රදේශයක් වහගෙන තියෙනවා වගේ. එයාට අර පර්වතේ යට ඉන්න කුරුෂයාට වගේ මේ උතුම් ධානාදී තත්වයන්ටපත් වෙන්න බැහැ කියනවා. ඔබ ඔන්න ඔය විදිහට ජයසේන කුමාරයාට තේරුම් කළ දුන්නා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහට ජයසේන කුමාරයාට තේරුම් කළ දුන්නා නම් ජයසේන කුමාරයා කාරණා තේරුම් ගනී කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් අචිරවත වනාන්තරවල වාසය කරනවා දරුණු ඇත්තු. හොඳට දල තියෙන දරුණු ඇත්තු වාසය කරනවා. යම්කිසි රජ කෙනෙකුට ඕනෑ වෙනවා මේ දරුණු ඇතෙක් නගරයට ගෙනල්ලා රජවාසලේ වැඩට ගන්න. යුද්ධට අරගෙන යන්න විවිධ වැඩ කටයුතු වලට යොදා ගන්න. මෙයා මොකද කරන්නේ? හස්තීන් අල්ල ගැනීමට දක්ෂ පුරුෂයෙක් හොයලා ඒ පුරුෂයාට තව ඇතෙකුත් දීලා වනයේට යනවා. වනයේට ගිහිල්ලා මොකද කරන්නේ? අර හස්තීන් අල්ලගැනීමේ හැකියාව තියෙන මේ පුරුෂයා තමන් රැගෙන ගියපු අර ශක්තිමත් ඇතාගේ ශරීරයට දම්බලකින් හරි නැත්නම් ශක්තිමත් වෙනත් වරපටකින් හරි අර කැලෑවේ ඉන්න නොහික්මුණු ඇතා ගැට ගහලා ඒ දෙන්නට දෙන්න ගැට ගහලා මෙන්න මේ කැලේ ඉන්න නොහික්මුණු ඇතා නගරයට අරගෙන එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි නගරයට එහෙම අරගෙන ආවට පස්සේ මේ ඇතා විශාල කණුවක ගැට ගන්නවා. විශාල කණුවක ගැට ගැහුවට පස්සේ මේ නොහික්මුණු කැලේ ඉන්න කැලෑ ගත තියෙන මේ ඇතා මොකද කරන්නේ? දඟලනවා. දඟලමින් මේ විදියට ආහාර පාන ප්‍රතික්ෂේප කරමින් ටික දවසක් හිටියට පස්සේ හිටින අතරේ අර ඇතුන් দমনය කරන පුද්ගලයා මොකද කරන්නේ? අර ඇතාට බොහොම ආදරෙන් කතා බහ කරනවා. අර කැලේ නොහික් මිල හිටපු කැලෑගති සහිතව හිටපු අර ඇතා අර නගරයෙන් ගෙනියපු ඇතාගේ උපකාරයෙන් ගැට ගහගෙන ඊට පස්සේ එලිමහනට එනවා නගරයට එනවා නගරයට ආවට පස්සේ මොකද කරන්නේ? ලොකු කණුවක මේ ඇතා ගැට ගහලා දවස් කීපයක් තියනවා මෙයා කන්නේ නැහැ බොන්නේ නැහැ හැබැයි හොඳ ආදරෙන් කතා බහ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අචිරවත එහෙම දවසක් දෙකක් ඉඳි මේ යථා හික්මෙනවා හික්මෙනවා කියන්නේ සංසුන් වෙනවා. ඊට පස්සේ මේ යථාට කෑම ලං කළාම මේ යථාට වතුර ලං කළාට පස්සේ මේ යථා මොකද කරන්නේ? ඔන්න ටිකෙන් ටික ආහාර ගන්න පටන් ගන්නවා. එතකොට මේ ඇතුන් දමනය කරන කෙනාට ඇතුන් පුහුණු කරන කෙනාට විශ්වාසයක් ඇති වෙනවා. දැන් නම් මෙයා නිකන් මට කීකරු වුණා ජීවත් වෙන්න කැමැත්ත ඇති වෙලා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ ටිකෙන් ටික ආහාර ලැබෙනකොට ඊළඟට ජලය ආදී ලැබෙනකොට ටිකෙන් ටික පෝෂණය ලබන්ති මේ ඇතුන් দমনය කරන්න ඇතුන් පුහුණු කරන්න මොකද කරන්නේ ටිකෙන් ටික මෙයාව පුහුණුවට යොදා ගන්නවා ඉස්සෙල්ලාම කියන්නේ නැගිටින්න කියලා ඇත් සංඥාවෙන් උගන්වනවා වාඩි වෙන්න කියලා උගන්වනවා ඊට පස්සේ ටිකෙන් ටික ඉස්සරහට යන්න පස්සට යන්න හොඬ වැලෙන් මේ මේ විදිහේ දේවල් ගන්න ආදී වශයෙන් දන ගහලා පහත් වෙන ආදී වශයෙන් ටිකෙන් ටික මොකද කරන්නේ මේ අර කැලෑවෙන් කැලෑ ගති සහිතව කැලෑ ශබ්ද සහිතව ගෙනාපු ඇතා ටිකෙන් ටික මේ ඇතුන් দমনය කරන කෙනා හික්මවන්න පටන් ගන්නවා අවසානයේදී සඳහන් කරන වචිරවත මේ යථා කොච්චර দমনය වෙනවද කියනවනම් තමන්ගේ පිටෙත් යම්කිසි පුද්ගලයෙක් නැගලා ඉද්දී ඊළඟට තමන් බලාගන්න ඇද්දොව ළඟ ඉද්දී තමන්ගේ වටේ විශාල පිරිසක් ඉද්දී මේ අර නොහික්මුණු ඇතා සාන්තව ඉන්නව නිශ්චලව. පින්නත්ටි අපි දලදා පෙරහැරවල් එහෙම දකිද්දී අපේ පින්නතුන් එහෙම දැකලා ඇති. ඒ දලදා පෙරහැරවල් වල විවිධ නැටුම් කණ්ඩායම් යනවා. විවිධ නැටුම් කණ්ඩායම් යනවා. ඒ නැටුම් කණ්ඩායම් අතර තමයි ඇතුන් ගමන් කරන්නේ. බලන්න පින්නත්නි අර නිවැරදිව দমনය කරපු කැලෙන්නාවද කියන කදාල නැහැ. නිවැරදිව দমনය කරපු ඇතුන්ගේ ගමන කොහොමද? හරීම සාන්තයි. නැටුම් කණ්ඩායම නතර වුණොත් අර ඇතුළුන් නතර වෙනවා. නැටුම් කණ්ඩායම යනකොට අර ඇතුන් ආපහු ගමන පටන් ගන්නවා. මේ විදිහට කිලෝමීටර ගාණක් දින ගණනාවක් මේ ඇතුන් ගමන් කරනවා. බලන්න අදාන්ත ඇතුන් සාන්ත දහාන්ත කරන හැටි. අන්න ඒ වගේ කියනවා පින්නන්ති බුදුරජාණන් වහන්සේ අචිරවතට පින්නත් අචිරවත මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා මේ ලෝකෙට ධර්මයේ දේශනා කරනකොට මේ කැලෑවලින් ඇත්තු වගේ කියනවා මේ ගෘහ ජීවිතේ ගෙවන අය මේ කැලෑවලින් ඇත්තු වගේ කියන ගෘහ ජීවිතේ ගෙවන අය ඒ ගෘහ ජීවිතේ ගෙවන අයට මේ තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට එයාලට ඒ කැලෑව තුල එහෙම නැත්නම් මේ ගිහි ජීවිතය තුල වාසය කිරීමේ වෙහෙස දැනෙන්න පටන් ගන්නවා. ඒක බලන්න පිළිතුර කොච්චර ඇත්තක්ද කියලා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී ගිහි ජීවිතවල ගිහි ජීවිත ගෙවන අයට ඒ ගිහි ජීවිතයේ වෙහෙස දැනෙන්න පටන් ගන්නවා. එහෙම වෙහෙස දැනිලා මොකද කරන්නේ? මෙයාලා කල්පනා කරනවා මේ ගිහි ජීවිතේ සම්බාධ සහිතයි, රජස්, ඒ කියන්නේ කෙලෙස් සහගතයි, කෙලෙස් වලටම මේක පාර කැපෙන වැඩපිළිවෙලක් තියෙන්නේ. මායයට හොඳට ගෝචර කරගන්න පුළුවන්, ගොදුරු කරගන්න පුළුවන් ස්වභාවයක් තියෙන මේ ගෘහස්ත ජීවිතය තුළ කියලා මෙයා මොකද කරන්නේ? ගිහි ජීවිතෙන් පැවිදි ජීවිතයට එන්න කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් අන්නේ මචර විතර ගිහි ජීවිතේ ගැන කලකිරිලා මේ පැවිද්දට එනවනම් අන්න ඒ කර කැලේ හිටපු ඇතා නගරයට ඒම වගේ කියලා. අර කැලේ හිටපු ඇතා නගරයට වගේ කියනවා ගිහි ජීවිතයේ තින ආදීන වේදනාකාරී තැවීම් දැවීම් පිච්චීම් ධරත ස්වභාවයන් තේරුම් අරගෙන පැවිද්දට ඒම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා. ඊළඟට කැලේ ඉඳලා ගෙන ආපු ඇතා පින්නත්නි ටිකෙන් ටික ටිකෙන් ටික හික්මවන්න පටන් ගත්තනේ. අන්න ඒ වගේ කියනවා බුදු පියාණන් වහන්සේ මේ ශාසනයට එන ශ්‍රාවකයන්ට භික්ෂුවට භික්ෂුණීට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පළමුවෙන්ම දේශනා කරන්නේ පාතිමොක්ක සංවර සීලය පිළිපදන්න. ඒක හරි ලේසියි. පංච උපාදානස්කන්ධ විදර්ශනාට යන්නවත් ප්‍රථම ධානයට යන්න කමඨහනකට යොමු වෙන්නවත් නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පළමුවෙන්ම කයයි වචනයයි සංවර කරගන්න. ඒකට කියන පාතිමොක්ක සංවර සීලය. අපායට යන්න තියෙන ස්වභාවයෙන් බේරනවා කියන අර්ථයෙන් තමයි පාතිමොක්ක සංවර සීලය කියන්නේ. එතකොට ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේ අර කැලෙන්න ආපු ගෙනාපු ඇතාව අර හිත ගන්න වාඩි වෙන්න හිත ගන්න වාඩි වෙන්න කියලා පොඩි පොඩි වැඩපිළිවෙලකින් ආරම්භ කළා වගේ. හිතය කය සංවර කරගන්න තමයි යොමු කරන්නේ. එතකොට ගිහි ජීවිතය ගත කරන පිළිතුර දීලා තියෙන පංචශීලය, ආතිමොක්ඛ සංවර ශීලයද. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සාමණේර දසීලය සහ ඊළඟ උපසම්පදා ශීලය. මේ හැම ශීලයක්ම පාතිමොක්ඛ සංවර ශීලයන්. සතර පායට වැටෙන ස්වභාවයෙන් අත්මුදවන ශීලයන්. ඊට පස්සේ සඳහන් කරනවා පින්නත් අචිරවත ඊළඟට මම හික්මවනවා. ඊළඟට මම හික්මවනවා ඉන්ද්‍රිය සංවර සීලය. දැන් කය වචනයන් ඉස්සෙල්ලාම සංවර කරගත්තේ. දැන් එහෙම නෙවෙයි. දෙකක් නෙවෙයි. දැන් හයක්. බලන්න පින්නත් ඒක අපිත් අත්දැකූ දේවල්. අපිත් මේ ශාසනයේට තථාගතයන් වහන්සේ දේශනා කර ධර්මය ශ්‍රවණය කරලා අපේ පිනතුණු වගේම ගිහි ජීවිතයේ ආදීනව හොඳට ප්‍රකට වෙලා මොකක් හරි සංසාර පිනකට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වශයෙන් අපිට මහා සංඝරත්නයේ ශාසනයට එන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ ශාසනයට ආවට පස්සේ අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා උනත් එක පාරටම පින්නත් නී අපිට හොඳට මතකයි එක පාරටම මේ ලොකු ගැඹුරු දේවල් වලට අපි අරගෙන ගියේ නැහැ. මොකද ගිහි මානසිකත්වයක් නේ. ගිහි මානසිකත්වයන් මේ ක්‍රමානුකූලව මේ උපසම්පදා සීලාදියට පවා එතනින් එහාට පවා අරගෙන යන්න හදන්නේ. ඉතින් පළමුවෙම පණ්ඩු පලාසයක් විදියට සාමනීර භාවයේ ලැබෙනකම්ම පුහුණු කරනවා. සීලය තුළ පුහුණු කරනවා. ඒ අතරේ ටිකෙන් ටික නිමිති අනුනිමිති නොගන්න විදියට අවවාද අනුශාසනා ලබා දෙනවා. ඒ කියන්නේ නිමිති අනුනිමිති ගැනීම ආදී කියන්නේ ඇහෙන යම් කිසි රූපයක් දැක්කට පස්සේ ඒ රූපය පස්සේ ගියොත් වෙන හානිය. කනට ඇහෙන සමහර ශබ්ද පිටිපස්සේ ගියාම වෙන හානිය. සමහර ගන්ධ රස ස්පර්ශ විතරන්නේ සමහර අතීත සිද්ධීන්. දැන් ගිහි ජීවිතයේ අතහැරලා එන අපේ කුල දරුවන් අතර ලොකු ප්‍රශ්නේ තමයි මුල් කාලෙදි පින්නත්නි ගිහි ජීවිතේ විඳපු දේවල් මතක් වීම. ඒ කියන්නේ පාසල් කාලෙ වෙන්න පුළුවන්, රැකියා කරපු තරුණ පින්නතුන් නම් ඒ රැකියා කරපු කාලෙ වෙන්න පුළුවන්. ඒ වගේ සමහර පින්නතුන් විවාහ වෙලා අම්මල තාත්තලා වෙලා ඉඳලා සාසනයට ඇතුල් වෙනවා. ඉතින් ඒ ඒ අය අත්දකපු ඒ අත්දැකීම් ඒ ළමා කාල තරුණ කාල එක එක දේවල් ඒ ගිහි ගිහි දේවල් මතක් වෙන පටන් ගන්නවා. මතක් වෙනකොට මොකද වෙන්නේ? අන්න ඒවා ඔස්සේම පුරුද්දට යන්න හදනවා. පුරුද්දට. මොකද ඒවාම කල්පනා කර කර ඉන්නනේ පුරුදුලා තියෙන හිත. හරියට කැලෙන් එළියට ගෙන ආපු ඇතා අතහැරියොත් කැලේටමනේ දුවන්නේ. අන්න ඒ වගේ තමයි ගිහි ජීවිතේ අතහැරලා මේ ශාසනයට එහෙම නැත්නම් මේ පැවිදි වෙන්න ආපු කුල දරුවන්ට අර පුරුද්දට ආපහු ආපහු අතීතයට දුවන පටන් ගන්නවා. එතකොට ආචාර උපාධ්‍යයන් වහන්සේලා ඒකනේ පින්නත් කියන්නේ මේ ශාසනයට එනවා නම් සත්‍යවාදී වෙන්න ඕනේ කියලා. සත්‍යවාදී වෙන්න ඕනේ. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේට තමන්ගේ ඇත්තම කියන්න ඕනේ. මුළු ලෝකෙටම තමන්ගේ ඇත්ත කියන්න ඕනේ නැහැ. නමුත් තමාට මඟ පෙන්වන සත්පුරුෂ ආචාර්යයන් වහන්සේ නමක්, උපාධ්‍යයන් වහන්සේ නමක්, කම්මස්ථාන ආචාර්යයන් වහන්සේ නමක් ඉන්නවනම් අන්නේ උතුමන් වහන්සේලාට අතුලාන්ත සත්‍ය කියන්න ඕනේ. සමහර අය මොකද කරන්නේ කියලා ඇවිල්ලා වහගෙන ඉන්නවා. අතීතයට හිත දුවනවා. අතීත කාමයන් පස්සේම හිත දුවනවා. නමුත් නෑ ඉන්නවා. ඒක හරිම භයානකයි. හරියට ලෙඩක් තියාගෙන ලෙඩේ නොකිය ඉන්නවා වගේ. වෛද්‍යවරයාට ලෙඩේ කියන්න එපා මට මෙහෙම අමාරුයි මෙතන රිදෙනවා මෙතන එකක් කියන්නේ. ඒකෝට මේ බේත් ටික දෙන්නේ. අන්න ඒ වගේ පින්නත් මේ සාසනයට දැන් එන්නේ ඉන්න දරුවෝ හරි ඉන්නවනේ අපිට කියන්න තියෙන්නේ කර්මස්ථානාචාර්යයන් වහන්සේට සත්පුරුෂ ආචාර්යයන් වහන්සේට සත්පුරුෂ උපාධ්‍යයන් වහන්සේට තමන්ගේ අතුලාන්ත ඇත්ත කියන්න ඕනේ. මොකද දැන් ශාසනයට යන දරුවෙකුට අපි හිතමු පිරිමි දරුවෙකුට අතීතයේ ඇසුරු කරපු ගැහෙන දරුවෙක් මතක් වෙනවා. දැන් මෙයා තාම ශාසනයේ මේ ශාසනයට අලුත් කෙනෙක්නේ. එතකොට එයාට ඒක දුරු කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට කර්මස්ථානාචාරයන් වහන්සේට හෝ ආචාර්යන් වහන්සේට කියන්න ඕනේ මේ සාමීනී මගේ හිත අතීතයේ ඒ කතා බහ කරපු ආදරය කරපු තරුණිය පිටිපස්සේ යනවා. එතකොට අචාන්චා හාමුදුරු ඉන්නේ. අචාන්චා හාමුදුරුවෝ ළඟ මේ අලුතෙන් විදේශගත තරුණ දරුවෙක් පැවිදි වුණා. විදේශගත තරුණයෙක් පැවිදි වුණා අචාන්චා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ළඟ. ඉතින් මේ තරුණ ස්වාමීන් වහන්සේ සාමණේර කාලේ දැන් ඉන්නේ හරියට අතීතයේ ඇසුරු කරපු පෙම්වතිය මතක් වෙනවා. ඉතින් රාත්‍රියේ හැතපෙන්න ගියත් මතක් වෙනවා වෙලාවකට රසවත් කෑමක් ලැබෙනකොට දානේ ගන්නකොට මතක් වෙනවා ඒ වගේ ජීවිතේ සමහර පැවිද්ද තුල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙදි මතක් වෙනවා හැබැයි මේ ස්වාමීන් වහන්සේ ගුරුවරයාට ඒක වැහුවේ නෑ අචාන්චා ස්වාමීන් වහන්සේට ගිහිල්ලා වන්දනාමාන කරලා මොකද කරන්නේ? සිහිපත් කළා ස්වාමීනි මගේ අතීතයේ මම ඇසුරු කරපු ඒ තරුණිය පිටිපස්සේ හිත වැටෙනවා කොච්චරවත්. මට භාවනා තුළ ඉස්සරහට යන්න බෑ එතකොට. අචාචාන් ස්වාමීන් වහන්සේ ඉතින් අවවාද දෙනවා. ඕන දැන් හිත හදාගෙන ආපහු යනවා. ආපහු මොකද වෙන්නේ? ආපහු ඒ ස්වාමීන් වහන්සේගේ හිත අර පරණ කාමයන්තම කියලා වැටෙනවා. දැන් බැරිම තැන ඇවිල්ලා අචාන්චා සාඥාන්තර තේපත් කරනවා. අනේ ස්වාමීනි ආපහු හිත අර අර පිටිපස්ස යනවා. ඉතින් අවවාද උපදෙස් දෙනවා. ඉතින් තුන්වෙනි පාරත් එනවා. මේ තුන්වෙනි පාර පින්නත් මේ බලන්න ගුරුවරු ශිෂ්‍යය හදන හැටි. ආචාන්චා ස්වාමීන් වහන්සේ කියනවා ඒ පෙම්වතියට පරණ පෙම්වතිය ඉන්නනේ. ඒ පරණ පෙම්වතියට ලිපියක් යවන්න කියනවා. දැන් පිළිතුරු බලයි මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. පරණ පෙම්වතියට ලිපියක් යවන්න කියනවා. ඇයගේ අසුචි ටිකක් පුංචි කුප්පියක දාලා තායිලන්තයට යවන්න කියලා. මේ ස්වාමීන් වහන්සේට හම්බෙන විදිහට. බලන්න මේ ස්වාමීන් වහන්සේ කියන එක අචාන්ත්‍ර හාමුදුරුවෝ ඒ තරුණියට ලිපියක් යවන්න කියනවා. ඇයගේ අසුචි ටික පුංචි කුප්පියක හරි මොකක් හරි එකක දාලා මේ ස්වාමීන් වහන්සේට ලැබෙන සලස්වන්න කියලා. සැපැලෙන් හරි. මේ පොරිහා මේ තරුණ ස්වාමීන් වහන්සේ අහනවා අනේ ස්වාමිනියයි එහෙම දෙයක් කියන්නේ. ඔබට ඇය ගැන දැඩි ආලයක්, දැඩි රාගයක් ඇති වෙන හැම මොහොතකම ඒ කුප්පියේ මූඩිය ගලවලා නහයට තියන්න කියනවා. එහෙනම් අසුබ කර්මස්ථානයක් මේ දින අසුබ සංඥාවක් උපදවන තියෙන පින්නක්. දැන් තව ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ ඒත් කර්මස්ථානාචාර්යන් වහන්සේ නමක් ඒත් තරුණ ස්වාමීන් වහන්සේ නමකට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ නැත්නම් ස්ත්‍රීන් વિશેහි සංකල්ප පහළ වෙනවා. නැවත නැවත සංකල්ප පහළ වෙනකොට මේ ස්වාමීන් වහන්සේ ඉතින් සත්‍යවාදී ඇත්ත කියනවා ගුරු ස්වාමීන් වහන්සේට. ගුරු ස්වාමීන් වහන්සේ මේ නායක ස්වාමීන් වහන්සේගේ ඇඟිල්ල තමන් වහන්සේගේ ඇඟිල්ලක් පෙන්නනවා. ඇඟිල්ලක් පෙන්නලා අහනවා පිටින් මොකද්ද තියෙන්නේ? ස්වාමීනි පිටින් තියෙන්නේ නියපොත්තයි හැමයි. ඇතුලේ තියෙන මොකක්ද ඊට යටින් ඊට යටින් තියෙන සාමින්හංශ සාමාන්‍ය මස් තාම මොනක් තියෙන්නේ ලේ තියෙනවා තාම මොනක් තියෙන්නේ නහර තියෙනවා මේ මේ විදිහට ඒ සාමින්හංශි ගුරු සාමින්හංශේ අර තරුණ සාමින්හංශ ළඟ තියාගෙන තමන් වහන්සේගේම අත පෙන්නලා නැවත නැවත නැවත නැවත ඒක ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා විමසනවා විමසල කියනවා දැන් ගිහිල්ලා ඕක ගැන කල්පනා කරන්න කියලා තමන්ගේ පැත්තට දාලා කල්පනා කරන්න, බාහිර පැත්තට දාලා කල්පනා කරන්න. අන්න ඒ වගේ පින්වත්නි මේ ශාසනයට ආවට පස්සේ නොහික්මුණු ඇතෙක් කර එළියට ආවට පස්සේ එකපාරට කරඬුව කියන්නේ නැහනේ පිටේ. ඒක ගැළපෙන්නේ නැහනේ. ඒක යහපත් ප්‍රතිඵල දෙන හේතුත් නෙවෙයිනේ. ඒ නිසා මේ ශාසනයට ආවට පස්සේ එකපාරට පංච උපාදානස්කන්ධ භාවනාවට දාන්නේ නැහැ. නුවණැති ගුරුවරයෙක් නම් මොකද ඒ ඒ ඒ ශිෂ්‍යයාගේ මනස ගිහි ජීවිතෙන් ආපු මනසට ගැළපෙන විදිහටයි හික්මවන්නේ. ඉස්සෙල්ලාම පාතිමොක්ඛ සමර සීලය පිළිතුවල කටයුතු කරනවා ඊළඟට ඒ කයයි හිතයි සංවර කරගන්න පුහුණුව දීලා ඒක සාර්ථක වෙනකොට මොකද කරන්නේ? හයක් රැකගන්න. ඇහැ කන නාසය දිවකය මනස කියන මේ හයම රැකගන්න නිමිති අනුනිමිති නොගන්න මට්ටමකට හිත ගන්න අවශ්‍ය අවවාද උපදෙස් දෙනවා. තථාගතයන් වහන්සේගේ වැඩපිළිවෙල නෙමේ ඒතොර ලබා දෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන ඊළඟට මේ මේ අචිරවත සාමින් වහන්සේට පිනත් අචිරවත ඊළඟට තුන්වෙනි කාරණා පුරුදු කරනවා. භෝජනයේ මත්සන්විතාවය. දැන් ගිහි ජීවිතේදී වගේ කෑම ගන්න බෑ. මේ ජීවිතේදී ඇඟිලි උරනවා ඊළඟට තලු මරනවා ඊළඟට එක පිටක් මුඛයේ තියෙන අතරේ අනෙක් පිට ලං කරනවා මුවට ඒ වගේ චපුචපු ආකාරයෙන් ආහාර ගන්නවා අත ගසමින් ආහාර ගන්නවා ඇවිද ඇවිද ආහාර ගන්නවා ඒ වගේ රූප වහිනී බලමින් ආහාර ගන්නවා ගිහි ජීවිතය ගත කරද්දී පාරේ පාරේ යද්දිත් ආහාර ගන්නවා මේ වගේ තියෙනවනේ ගිහි ජීවිතේට ආවේ ඉන්නේ ආහාර ගන්න රටාවක් අන්න ඒවෙන් ඉවත් කරනවා. ඒවෙන් ඉවත් කරනවා. ඒක තැනකට වෙලා පහතට හෙලා ගත්ත නෙත්තලින් පාත්‍රය දිහා බලාගෙන තලු මරන්න නැතුව ඇඟිලි ලෙව කන්න නැතුව එක පිටක් උගුරෙන් පහළට යනකන් ඉඳලා අනිත් පිට මුවට ලං කරන විදිහට අන්න ඒ විදිහට බොහෝම සාන්ත දාන්ත ආහාරය ගන්න පුරුදු කරනවා ඊළඟට විශේෂ භෝජනයේ මත්පන්විතාව. ඒ කියන්නේ බත් පිඩු තුනකට කුසේ ඉඳ තියලා ඒ ටිකට පැන්න තුල් කරන්න පැන් පානය කරන්න ඉතුරු කරලා ආහාර ගන්න පුරුදු කරනවා. ඉතින් ඒවා ලේසි පහසු දේවල් නෙවෙයි අපිට මතකයි මීට කලින් ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී අපි පින්නතුන්ට මේ ගැන ටිකක් විස්තරාත්මකව කතා බහ කළා. මේ භෝජනයේ මත්තන්විතාවය ගැන. ඉතින් අන්න ඒ විදිහට භෝජනයේ මත්තන්විතාවය තුළ නිරන්තරයෙන්ම ඒකේ පිහිටන විදිහට තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන් ආහාර නොගෙන සත්‍යවේක්ෂාවෙන් ආහාර ගන්න විදිහට භෝජනයේ මාත්‍රාව ගන්න විදිහට ශ්‍රාවකයා පුහුණු කරනවා. මේව ලේසි වැඩ නෙවෙයි. මේව අමාරු වැඩ. ඒකනේ පින්නත් නේ Tamanට මාර්ගයේ පෙන්නපු ගුරුවරයෙකුට පිටපාන්න එපා කියන්නේ. කවදාවත් අපේ පින්නතුන් Tamanට මාර්ගයේ පෙන්නපු Tamanට ඉන්ද්‍රිය සමර සීලයක් Tamanට පාතිමොක්ක සමර සීලයක් Tamanට කර්මස්ථානයක් ආදී වශයෙන් ගිහි හෝවා පැවිදි හෝ වේවා ඔබ අප හැම දෙනා පින්නත් අපට මඟ පෙන්වපු ගුරුවරයෙකුට නම් කවදාවත් පිටුපාන්න එපා. කවදාවත් පිටුපාන්න එපා. ගරහන්න එපා. ඒ විදිහට පහතර හැරලා කතා කරන්න එපා. ඒ කියන්නේ අපිට හරියන්නේ නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙමනොත් අපි හැමතිස්සෙම ඒ අපිට ඒ කුසලයේ තුල ඉස්සරහට යන්න මඟ පෙන්වන ආචාර උපාධ්‍යයන් වහන්සේලා කර්මස්ථානයන් වහන්සේලාට මහත් වූ ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ. කමඨහන තුලින් අපිට ගුරුවරයා පේන්න ඕනේ. කමඨහන තුල ගුරුවරයා පේන්න ඕනේ. සූත්‍ර පිටකයේහි තියෙනවා තමයි කමඨහන. කර්මස්ථාන තුල සූත්‍ර පිටකයේ තුල. නමුත් ඒක ජීවිතේට ගලප ගන්න විදිය තේරුම් කළ දෙන්නේ කර්මස්ථානචාර්යයන් වහන්සේ. කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ තමයි සූත්‍රයේ තුල අඩංගු කර්මස්ථාන ජීවිතයට ගලපලා දෙන්නේ. එහෙනම් ඒ කමඨහන තුල අපට අපේ ආචාර්යන් වහන්සේ දැනෙන්න ඕනේ. එතකොටයි අපිට මහා නිදාණයක් දුන්න කෙනෙක් විදියට ගුරුවරු දැනෙන්නේ. ඉතින් එහෙම දැනෙන්නේ නැතුණාට පස්සේ තමයි පොඩි නින්දාවකදී ඊළඟට පොඩි අතපසු වීමකට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට කර්මස්ථානයන් වහන්සේලාට පිටුපාලා හිත රිද්දවල සමහර අය දැහැරවල යන්නේ ගිහි පැවිදි දෙපාර්ශවයේම සමහර අය. ඉතින් අපි අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේක බොහොම කලගුණ දන්නා හැඟීමෙන් කුසවේදී හැඟීමෙන්ම ඉස්සරහට යන්න ඕන ගමනක්. ඉතින් ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මෙයාව පුරුදු කරන්න පින්නත් මේ జాగරියාන යෝගේ. జాగරියාන යෝගේ කියන්නේ පංච නීවරණ දුර වෙන විදිහට සක්මනට යොමු කරනා උදේ දිවා රාත්‍රී. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා සති සම්පජඤ්ඤයට ඊළඟට යොමු කරනවා. සති සම්පජාඤ්ඤ කියන්නේ සිහිනුවණින් ඉදිරියට යෑම සිහිනුවණ. ඒ කියන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. බලන්න පින්නතේ දැන් ආපු ගාම මොකද්ද කලේ? කයය වචනය සංවර කරගන්න. දැන් ඉන්නේ ඉස්සරහට යනකොට සිහිනුවණේ. ආපස්සට යනකොට සිහිනුවණේ. ඒ කියන්නේ අර මේ කය ඉස්සරහට යන්නේ අපි දන්නවනේ ඉස්සරහට යන්න ඕනේ කියලා චේතනා පහළ වෙනවත් එක්කම ඒ හිත හේතු වෙලා උපදින වායෝ ධාතුවක් වෙනවා. කනේ වායෝ ධාතුවත් ඊළඟට කාය විඤ්ඤාති රූපත් කියන මේ රූප ස්වභාවයන් හේතු වෙලා තමයි මේ කය ඉස්සරහට යෑම ආපස්සට යෑම වාඩි වීම නැගිටීම ඇඟිල්ල පවා හෙලවීම සිද්ධ වෙන්නේ එහෙම චිත්තක්‍රිය වායු ධාතු හේතු වෙලා. එතකොට මම ඉස්සරහට යනවා හෝ මම ආපස්සට එනවා හෝ මම වාඩි වෙනවා හෝ මම නැගිටිනවා හෝ කියලා මම ආහාර ගන්නවා කියන මෙන්න මෙවැනි සංකල්ප වලට යන්නේ නැතුව මේ චේතනා පහළ වෙනකොට මේ මේ චිත්ත චෛතසිකෝ හේතු වෙලා උපදින මේ වායෝ ධාතුව ඊළඟට කාය විඤ්ඤාත් රූපාදී හේතු වෙලා තමයි මේ කට ඇරෙන්නේ කට වැහෙන්නේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ වාඩි වෙන්නේ කියලා මේ හේතුඵල ධමයක් විදියට අනාත්මයේ මතුවෙන විදියට දකිමින් සති සම්පජානකාරීව ජීවත් වෙනවා ඉතින් තවත් සම්පජන්නකාරීව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. අපි ඉතින් මේ වෙලාවේ ඒ ගැන විතරයි කතා කරන්නේ. පින්වත්නි ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මේ මේ සූත්‍ර නැවත නැවත ශ්‍රවණය කරන්න ඕන. බලන්න සාසනයට ආවට පස්සේ අර කාමයන්ගෙන් මිදුණු ධ්‍යාන තත්වයන්ට යන්න. තමයි මේ පුහුණුව දෙන්න හදන්නේ. එතකොට දැන් ඉස්සෙල්ලාම පාතිමෝක සංවර සීලය පිහිටෙව්වා ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය පිහිටෙව්වා ඊළඟට භෝජනේ මත්සන්තාවේ පුරුදු කළා බලන්න අම්ම කෙනෙක් වගේනේ පින්නත් තථාගතයන් වහන්සේ මෙහෙම කී දෙනෙක් සංවර කරවන්නේ නැද්ද රජ පවුල් වලින් ආපු සිටු පවුල් වලින් ආපු දුගී පැල්පත් වලින් ආපු විවිධ ශාස්ත්‍රීය ආදී විවිධ ගිහි ස්වභාවයන්ගෙන් ආපු කී දහහක් නම් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අම්මෙක් වගේ මේ උතුම් ගුණ ධර්මයන්ගේ හික්මවන්නේ නැද්ද? කොච්චර හික්මවන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ එක තැනක සඳහන් කරනවා පින්නත්නි දැන් අම්ම කෙනෙක් දරුවෙක් හොරතල් කර කර ඉද්දී ඒ දරුවා යම්කිසි මොහොතක අපි හිතමු පොඩි ගල් කැටයක් හරි නැත්නම් පොඩි කැට කැබිලිටක් හරි මුවේ දා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ උගුරේ හිර වෙනවා. එතකොට බුදුජානක වහන්සේ අනව සාමින්දහන්සේලාගෙන් දැන් අර විදියට උගුරේ අරම යම් කිසි කැට කැබිනට්ටක් හරි ගල් කැබැල්ලක් හරි හිර වුණාට පස්සේ දැන් මේක එළියට ඇදලා ගන්න එපා. මොකද ගිල්ලොක් හොඳ නැහැනේ මේ දරුවට හිර වෙන්න පුළුවන්නේ. ඉතින් අර අම්මා මොකද කරන්නේ? දරුවාට රිදෙනවා වෙන්න පුළුවන්. හැබැයි රිදුනත් මොකද කරන්නේ? හිමීතර ගල එහෙම නැත්නම් කැට කැබිලිට එළියට ඇදලා ගන්නවා. දරුවට දෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සමහර භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩු වලට අවවාද දෙද්දී. පින්වත් මහණෙනි, මේ හිත්වලට රිදෙනවා. ඒත් අර අම්මර කැටකැබිලිත් අදින්න නැතුව හිටියොත් රිදෙයි කියලා මොකද වෙන්නේ? දරුවට මාරාන්තික දුකක් හෝ මරණය හෝ අත්දකින්න වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? රිදෙනවා කියලා දැන දැන අර ගල් කැබැල්ලේ එළියට ඇදලා ගන්නවා. අන්න ඒ වගේ පින්නත් මහල්නි රිදෙනව කියලා දැන දැනත් හැබැයි ඒ රිදි රිදි හරි ඒ අවවාදේ දුන්නේ නැත්නම් මෙයා සංසාරේ මහා භයානක ව්‍යසනයකට යන නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන පින්නත් බුදුරජාණන් වහන්සේත් ඒ විදිහට රිදෙන බව දැන දැනත් අවවාදම් ශාසනා කරන බව. ඉතින් මේ විදිහට මහා කරුණාවකින් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කී දහහක් නම් සතර පායින් ගොඩ ගන්න නැද්ද සදහටම මේ මහා කෝප චේතෝ විමුක්තිය වුණ අරිහත් ඵලයට යොමු කරවන්නේ නැද්ද? ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ අචිරවත කියන සාමින් වහන්සේට ඊළඟට දේශනා කරනවා මෙන්න මේ ಗುಣධර්ම ටික සකස් වුණාට පස්සේ මෙයා යොමු කරනවා ජන ශූන්‍ය සෙනසුන් ආශ්‍රය කරන්න. ඒ කියන්නේ අරණ්‍ය, රුක්ෂ මූල, පර්වත, ගිරිලෙන්, සොහොන් ආදී මේ හුදකලා ජීවිතයකට තල්ලු කරන්නේ ඊට පස්සේ යොමු කරන්නේ. අර හුදකලාව ජීවත් වෙන්න පුළුවන් පන්නරය දීලා. දැන් පිළිතුරු දන්නනේ ඔය අපේ මේ ඔය ත්‍රිවිධ හමුදාවේ කටයුතු කරන අපේ පිළිතුරු විශේෂයෙන් දන්නවා අපිත් යම් කිසි මට්ටමකට හරි දන්නවා දැනගැනීම් මාත්‍රයක් තියෙන්නේ අපිට නමුත් ඒ වද්දාගෙන පිළිතුරු හොඳට දන්නවා එයාලට මාස ගණන් පුහුණුව දීලා තමයි එක පාටම ගිහිල්ලා කැලෑවල හුදකලාව ඉන්න එහෙම යොමු කරන්නේ නැහැ. කාලයක් පුරුදු පුහුණු කරනවා. ඊට පස්සේ කැලෑවල තනියම දවස් කිහිපයක් ජීවත් වෙන විදිහේ එවැනි පුහුණු වීම් දෙන්න ඊට පස්සේ. අන්න ඒ වගේ ඒ කියන්නේ අවශ්‍ය අර එතෙන්ට එහෙම හුදකලා ජීවිතයක් ගෙවන්න පුළුවන් මානසිකත්වය ඇති වුණාට පස්සේ තමයි හුදකලාවට යොමු කරන්නේ. අන්න ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ ශ්‍රාවකෙක් වණේකට යොමු කරන්නේ. ඒ වනයේ තුල සිල් බිඳ ගන්නතුව ඉන්න පුළුවන් මානසික මට්ටමක් ඇති වුණාට පස්සේ ඒ වනයේ තුල කෙලෙස් ධර්මයන්ට යට වෙන්නතුව ඉන්න පුළුවන් මානසිකත්වයක් ඇති වුණාට පස්සේ ඒකයි මේ පාත්මෝක සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය జాగරියාන යෝගය දැන් විශේෂයෙන් පින්නත්නි ඔය වනයේ උදකලාව ඉන්න ගොඩක් භික්ෂුන් වහන්සේලා අහුවෙන එක අකුසලයක් තමයි තීන මිද්දය තීන මිද්දේට හරියට අහුවෙනවා ඉතින් జాగරියාන යෝගය වේලපහින්ම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ළඟදී පුරුදු පුහුණු කරලා වනගත වුණ වික්ෂුන් වහන්සේට ජාගරියානු යෝගය නිසා තීන මිද්දේට බලපෑම කරන්න බැරි උතුම් මානසික මට්ටමක් තියෙන්නේ. ඉතින් මේ විදිහට මෙන්න මේ ජාගරියානු යෝගයේ භෝජනි මත්තන්තාවය සති සම්පජන්‍ය කියන මෙන්න මේ ගුණ ධර්ම ටික උපදවා ගත්තට පස්සේ වනයේට යොමු කරනවා. ගිරි ගුහාවලට යොමු කරනවා. දැන් තනියම ඉන්න පුළුවන්. තනියම වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ගිහිල්ලා මොකද කරන්නේ? අර ඇතා කැලේ ඉඳලා ගෙනල්ලා පින්නාත් අර ලොකු කණුවක ගැට ගැහුවා වගේ ඒ කණුවේ ගැට ගැහුවට පස්සේනේ හොඳටම හික්මෙන පටන් ගත්තේ මෙන්න මේ ශ්‍රාවකයා කණු හතරක ගැට ගහනවා මොකන්ද කායනුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ අනේ සතර සතිපට්ඨානයේ තුල ඒ කණු හතරේ මේ හිත බැඳලා අර ගෘහස්ත ජීවිතෙන් ආපු හිත ටිකෙන් ටික හික්මවලා ඊළඟට මෙන්න මේ කණු හතරේ ගැට ගහලා හොඳට ලෝභ දේශ මොහ දුර වෙන විදිහට ඒ සතිපත්තහන තුල උදේවැය ඥාන මත වෙන මට්ටමටම හොඳට මේ හිත අරගෙන යනවා. ඊළඟට ධානාගත වෙන්න එයා ඒ තුලින්ම දක්ෂයෙක් වෙනවා. ප්‍රථම ධානයට යනවා, දෙතිය ධානයට යනවා, තතිය ධානයට යනවා, චතුර්ථ ධානයට යනවා. ඊළඟට තමයි පින්නත් මොකද්ද කරන්නේ? පරමාර්ථ දර්ශනාව. මේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණ මතු කර කර ගන්නවා. ඊළඟට මේ පරමාර්ථ විදර්ශනා තුළ මේ පංච උපාදානස්කන්ධයට හේතු විමසනවා. හේතු නැති කිරීම නැති කිරීමේ මාර්ගය. එතකොට බලන්න පින්නදී කැලෙන් ගෙනාපු නොහික්මුණු කැලෑගත තියෙන කැලෑ ශබ්ද තියෙන ඇතේ අන්තිමට කරඬුවක් පිටේ තියෙන මත්තමට ක්‍රමානුකූලව සකස් කරගත්තා වගේ තථාගතයන් වහන්සේ සහ තථාගතයන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රාවක මහා සංඝ රත්නය ඒ ආචාර්යන් වහන්සේලා මේ ශාසනයට තුල් වෙන තරුණ කුල දරුවන් තරුණ කුල දියණියන් ක්‍රමානුකූලව හික්මවල අවසානයේදී අරිහත්ත්වයටම අරගෙන යනවා කොච්චර ලස්සන ශාසනයක්ද කොච්චර පැහැදිලිද මේ වැඩපිළිවෙල කොච්චර නිවැරදිද මේ වැඩපිළිවෙල කොතර ක්‍රමානුකූලවද මේ මේ ශාසනය තුළ පරමාර්ථයටම යන්නේ සම්මුතිය කඩාවිදගෙන. ඉතින් හැබැයි අවසාන මෙහෙම කාරණයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් යම්කිසි තරුණ ඇතෙක් තරුණ ඇතෙකුට හික්මෙන්න බැරුව මැරුණොත් අර කැලෙන් ගෙනල්ලා ඒ යථාව හික්ම ගන්න බැරි වුණා. එතකොට එයාගෙන ලෝකයා කතා වෙන්නේ අනේ ඒ යතා තරුණ කාලයේ මැරුණ හැබැයි නොදැඟුණු කෙනෙක් විදියට. යම් කිසි ඇතෙක් මැදි වයසේදී ගෙනල්ලා පුරුදු පුහුණු කරද්දී එයාට ඒ අවශ්‍ය හික්මීමට යන්න කලින් එයා මැරෙනවා. එතකොට එයා ගැන කතා වෙන්නේ අනේ මැදි වයසේ ඇතෙක් හැබැයි එයාට දමණයටපත් වෙලා නෙමෙයි එයා මැරුණේ නොදැඟුණු කෙනෙක් වශයෙන් මැරුණේ. ඊළඟට ඊට වඩා වැඩි වයස් මට්ටමක ඇතෙක් ගෙනාවත් දමණය වෙන්න බැරුව මැරුණොත් එයාට කියන්නේ එයා නොහික්මුණ තෙක් විදිහට මැරුණ කියලා. අන්න ඒ වගේ පින්නක් මහණෙනි. අචිරවිත කියන සාමණේන්ද්‍ර දේශනා කරන පින්නක් අචිරවිත. යම් කිසි භික්ෂුවක් තරුණ කාලෙදී අපවත් වෙනවා අරිහත්ත්වේ සාක්ෂාත් කරන්න නැතුව. එතකොට එයා ගැන කතා කරන්නේත් එහෙමයි. එයා ඒ අරිහත්ත්වේ සාක්ෂාත් නොකර මරණයට පත්වන භික්ෂුව දමණය නොවි මරණයටපත් වෙන කෙනෙක්. මැදි වයසේදී යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් රහත් වෙන්නේ නැතුව අපවත් වෙනවා. එතකොට එයා ගැන කතා කරන්නේ උන්වහන්සේ ගැන කතා කරන්නේ උන්වහන්සේ දමණය නොවි අපවත් වුණ භික්ෂුන් වහන්සේ නමක්. යම්කිසි භික්ෂුවක් වයස ගිහිල්ලා වැඩිහිටියේදී අපවත් වෙනවා රහත් බව සාක්ෂාත් කරන්න. එයා ගැන කතා කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ දමණය නොවි මරණයටපත් වුණ කෙනෙක්. ඉතින් ඒක ලොකු නින්දාවක්. කල්ප ගානක සැරයක් මේ පහළ වෙන තුන් බුද්ධ ශාසනය තුලින් පින්නක් තියෙන නිසා ඔබ අප හැම දිනාම සෝතාපන්න සකුරුදාගාමි අනාගාමි අරිහත් කියන මේ උතුම් මාර්ගඵල தත්ත්වයන්ම අවබෝධ කරගන්න සාක්ෂාත් කරගන්න ලොකු උත්සාහයක දෙන්න ඕනේ. ඒක තථාගතයන් වහන්සේට කරන විශාල කෘතගුණ දැක්වීමක්. සංසාර ජීවිතේ අසංකේ කල්ප ගණන් බඩගින්නේ විපාසයේ අවර පිච්චි පිච්චි වැසට තෙමි තෙමි ඒ වෙන්ද දුක්වලට කරන ගෞරවයක් අවබෝධයෙන්ම මරණයටපත් වීම හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා